පිනතුනි අපි පහුගිය දේශනාවේ අපේ හිත සකස් කරගෙන සසර බිය දැකලා ඉදිරියට යන්න හැටි අපි සාකච්ඡා කළා. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ විසින් මේ එක සූත්‍රයක් දේශනා කරලා එක එක භික්ෂූන් වහන්සේලාට ඒ සූත්‍රය වැටහුණ හැටි අපි මේක කලින් සාකච්ඡා කළා. සමහර ස්වාමින් වහන්සේලාට මේක වැටහුණා. ඇවත්නි තම මහණෙනි ඔබලාට මේ සූත්‍රය කොහොම වැටහුණාද? සමහර ස්වාමීන් වහන්සේ නමක් උත්තර දෙනවා. මට වැටහුණේ මහ විශාල වනාන්තරයක් වගේ. මේ සූත්‍රය වැටහුණේ විශාල වනාන්තරයක් වගේ. තව කෙනෙක් උත්තර දෙනවා. මට වැටහුණේ සුදු වැලි තලාවක ඊතා සීතල සෙවන සහිතව අතුපතර විහිදුන විශාල වනස්පති වෘක්ෂයක් වගේ මට වැටහුණා. එක්කෙනෙකුට වනාන්තරයක් වගේ වැටුණා. තව එක්කෙනෙකුට සුදු වැලි තලාවක විශාල වශයෙන් වැඩිලා අතුපතර විහිදලා ගියපු සීතල සෙවන් සහිත වනස්පති වෘක්ෂයක් වගේ තව කෙනෙකුට වැටහෙනවා. එහෙනම් දෙන්නෙකුට වැටුණ ඇති වෙනස්. අපි එදා සඳහන් කළා කලින් දේශනාවක එහෙම වැටහුනේ මේ සංඥා නානත්වයක් තියෙන නිසා එක එක පුජ්‍යලයාගේ අවබෝධ මාත්‍රයේ වෙනස් වෙන නිසා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් මේ නිර්මල බුද්ධ ධර්මයේ ඇති විසිතුරු බව පැහැදිලි කරනවා. නිර්මල බුද්ධ වචනේ තියෙන විසිතුරු බව එතන පැහැදිලි කරනවා. එක එක්කෙනාට එක එක විදිහට අවබෝධ වෙනවා. නමුත් විචිත්‍ර විදිහටම තමයි අවබෝධ වෙලා තියෙන්නේ. ඒ විසිතුරු බව කොහොමද කියලා පැහැදිලි කරන එක ගාථා රත්නයක් සඳහන් වෙනවා රතන සූත්‍රයේ. අපි හැමෝටම පාඩම් තියෙන රතන සූත්‍රයේ හරි ලස්සන පැහැදිලි කිරීමක් කරනවා මොකද්ද වනප්ප ගුම්බේ යථා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හි මොකද්ද මේ ගාථාවෙන් කියන්නේ වනප්ප ගුම්බේ යථා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ නිර්මල බුද්ධ වචනය කොයි වගේද ගිම්හාන කාලී මහ වනාන්තරයක් සම්පූර්ණම මුල ඉඳලා අග දක්වාම ගස්වල මල් පිපිලා. එහෙම අවස්ථාවල් උදා වෙන්නේ ඊටාම කලාතුරකින් කියලා අපි සඳහන් කළා. මහා බෝසතාණන් වහන්සේ නමක් නියත විවරණ ලබන වෙලාව. මහා බෝසතාණන් වහන්සේ නමක් මාතෘ ගර්භයේ පිළිසිඳ ගන්න වෙලාව. මහා බෝසතාණන් වහන්සේ මෙලව උපදින වෙලාව. මහා බෝසතාණන් වහන්සේ ලෞතර බුදු බව ලබන වෙලාව. මහා බෝසතාණන් වහන්සේ මංගල ධර්මයේ දේශනා කරන වෙලාව මහ බෝසතාණන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන වෙලාව බුද්ධත්වයේ ලබන වෙලාවත් ධම්සක් දේශන වෙලාවත් ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ඉතිරි අවස්ථා බෝසතාණන් වහන්සේගේ එනම් පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන වෙලාවත් භාග්‍යතුන් වහන්සේගේ මේ වෙලාව මේ ලෝකේ තියෙන සියලුම ගස් 10000ක් සක්වල සියලුම ගස්කොළන් මුල ඉඳලා අග දක්වාම මල් වලින් වැහෙනවා. ගහේ අහවල් තැන පේනවා කියන තැනක් නෑ. සම්පූර්ණ ගහ මල් වලින් වැහෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ පිනට. ඒට විශේෂ වචනයක් අපි සඳහන් කළා. සබ්බ පාලි පුල්ල කියන වචනයෙන් මේක හඳුන්වලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ වෙලාවේ මේ විදිහට මල් පිපිච්ච වනාන්තරයක්. අන්න ඒ වනාන්තරයේ මල්මයි ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය. තනිකරම මල් වලින් පිරිච්ච වනාන්තරයක් වගේ. එතකොට මේ මල් වලින් පිරිච්ච වනාන්තරයේ මොන තරම් සුවඳ ඇද්ද? තනිකරම මල්නේ. විවිධ වර්ගවල මල්, පාට පාට මල් මොන තරම් සුවඳ ඇද්ද 10000ක් සක්වලම මල් පිපුණාම එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ මේ මුළු ධර්ම රතනයම කොයි පැත්තෙන් බැලුවත් කොයි දිහන් බැලුවත් එකම විදිහට සුවඳයි. එකම විදිහට මිහිරි. යම් කෙනෙක් මේ මල් වනාන්තරය තුල අතරමං වුණොත් ඒ පුද්ගලයාගේ මුළු ਸਰවාංගයේම අර සුවඳ දැවටෙන්න පටන් ගන්නවා. ਸਰවාංගයේම සුවඳ දැවටෙන්න පටන් ගන්නවා. එහෙනම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රතනයේ ජීවිතයට එකතු කරගන්නවා කියලා වීරය ඇති කරගෙන මනාව සද්ධර්ම ශ්‍රවණය කරමින් ධර්මය අධ්‍යයනය කරමින් වීරය අරගෙන සිල් ආරක්ෂා කරගෙන මේ ධර්ම මාර්ගයට බහිනවා නම් ඒ පුජ්‍යලයාගේ ශාරීරියේ රෝම කූපය පවා වටිනවා. එතෙන්ට ආපු උත්තමයන් වහන්සේලාගේ රෝම කූප ලෝම ධාතු මේ සියලුම දේවල් අද ලෝකයාගේ වන්දනාමානයට පාත්‍ර වෙච්ච දේවල්. මහරහතන් වහන්සේලාගේ කේශ ධාතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා මෙන්න මේ ගුණයෙන් යුක්ත නිසා ඒ ලෝම ගහක් ලෝම ගහක් පවා ලෝකයා වෙනුවෙන් ඉතුරු කරලා තියෙන එයද ලෝකයට නිවන හදන නිසා ඒ ශ්‍රද්ධාවෙන් වැඳගත් කෙනාට ඒකත් ඒකත් අප්‍රමාණ වූ කුසලයක් බවට පත් වෙනවා. එහෙනම් ඒ මේ මල් වනාන්තරයේ අතරමං විච්ඡය. අපිටත් වනාන්තරයේ පෙන්නලා තියෙන්නේ ඒ වනාන්තරය තුලම සැනසෙන්න තමයි ඒ ජීවිතය අපිට උරුම කරගන්න මේ සදහම් මල් වැස්ස බුදුරජාණන් වහන්සේ ලෝකෙට ලෝකෙට දානය කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා අචින්ත්‍යයි අප්‍රමාණයි කියලා. පින්නතින මෙතන අචින්ත්‍යයි කියලා කියන්නේ හිතින් හිතාගන්න බැරි තරම් හිතකින් හිතන්න බෑ අචින්ත්‍යයි. අප්‍රමාණයි කියලා කියන්නේ හිතෙන් ප්‍රමාණය කරන්න පුළුවන්කමක් නැහැ. කවදාවත් හිතකින් සීමා කරලා දකින්න බැරි නිසා අප්‍රමාණයි කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඉපදුන අවස්ථාවේ තිබිච්ච මේ විචිත්‍රත්වය අන්න ඒ කාරණාව පැහැදිලි කරමින් සඳහන් කරනවා මේ තතුූපමං ධම්ම වරං අදේශයි අර ගාථාවේ ඊළඟ පදේ තතුූපමං ධම්ම වරං අදේශයි භාග්‍යතුන් වහන්සේ යම් උතුම් ධර්මයක් දේශනා කරනවා මෙවන් උපමාවක් සහිතව. කොයි වගේද? මේ සම්පූර්ණ කැලෑවම මල් වලින් පිරීලා තිබුණ කියන උපමාව සහිතව. එහෙමනම් ඊටත් වඩා විසිතුරු වූ සුවඳවත් වූ ධර්ම රත්නය ගැන ඊළඟට පැහැදිලි කරනවා. අර කැලෑවේ මල් පිපිලා කොච්චර සුවඳද? ඊටත් වඩා විචිත්‍රයි සුවඳයි භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නය මේ රතන සූත්‍රයේ තියෙන මේ ගාථාවේ කෙටි තේරුම මේ සඳහන් කරන්නේ. මේ ධර්ම රත්නයේ ඊට වඩා විචිත්‍රයි සුවඳයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ධර්මෙහි කොතනින් බැලුවත් කොතනින් ගත්තත් ඊටාම සුවඳයි. කොතනින් බැලුවත් කොතනින් ගත්තත් ඊටාම සුවඳයි. ඒ වගේම ඊටාම සියුම් සුවඳයි සියුම්. ඒ වගේම සඳහන් කරනවා ඊටාම වර්ණවත් කෙලෙස් ගිනි නිවල දානවා දුක් ගින්දර නිවල දානවා හිත සනසනවා සංසුන් කරලා නිවීමටපත් කරනවා නිවීමටපත් වූ සිත නිර්වාණ සෝයෙන් සතපවන්න තරම් මේ ධර්ම රත්නයේට හැකියාවක් තියෙනවා විමුක්ති රසයෙන් යුක්තයි ධර්මය හැම වෙලාවෙම හැමතැනම විමුක්ති රසයමයි මේ ධර්මයේ තුල පිරීලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ධර්ම රතනය උපමා කරනවා මේ වගේ රතන සූත්‍රයේ එක තැනකට තවත් බොහෝ තැන්වල බොහෝ කරුණු එක මේ ධර්ම රතනයේ උපමා කරලා ගලපලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා පින්නතුනේ මේ හැම සූත්‍රයකම බුදුරජාණන් වහන්සේ අන්තර්ගත කරලා තියෙනවා කර්මස්ථානය. හැම සූත්‍රයකම කර්මස්ථාන අන්තර්ගතයි. දැන් අපි මෙතනන සාකච්ඡා කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. භාවනා කර්මස්ථානයක් විශේෂයෙන් පැහැදිලි කර කරාම මේ සූත්‍රය සාකච්ඡා කරනවා. එතකොට විශේෂයෙන් කෙනෙක් හිත හිතනවා මේකනම් සම්පූර්ණව භාවනාව පිළිබඳවම භාග්‍යතුන් වහන්සේ කරපු කරපු දේශනාවක්. මොකද කර්මස්ථානයේ ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ කර්මස්ථාන ඇතුළත් නැති තවත් සූත්‍ර තියෙනවාද? කර්මස්ථාන නැති සූත්‍රය. කර්මස්ථාන නැති සූත්‍රය එකක්වත් ශ්‍රී මුක ධාතුන් දේශනා වෙලා දේශනා වෙලා නැහැ. හැම සූත්‍රයකම අතිශයින් සියුම් වූ කර්මස්ථාන තියෙනවා. ඒකයි අපි මුලින් සඳහන් කළේ මේ ධර්ම රත්නය ඊටාම සුවඳයි. ඊටාම ඊටාම සියුම්. ඊටාම සියුම් කර්මස්ථානයේ තුල අන්තර්ගතයි. කර්මස්ථාන නොතිබ්බනම් ඒ සූත්‍ර අහපු අය රහත් වෙන්නේ නැහනේ. එහෙමනම් අපිට කර්මස්ථානයක් පේන්නවත් නැහැ කියලා හිතේ නැහැ. මේ රතන සූත්‍ර දේශනාව ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශාලා මහනුවරේ. භාග්‍යතුන් වහන්සේ දකිනවා. පළවෙනි දවසේ පළවෙනි වතාව දේශනා කරාම කී දෙනෙක් සසරින් එතර යනවද කියලා. පළවෙනි දේශනාව අහලා 84000ක් සංසාරයෙන් එතර යන බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. එහෙමනම් මේ දේශනාව විශාලා මහනුවර 7 දවසක්ම පැවැත්වුවා. 84000 84000 7 දවසක් නිර්වාණයට ගමන් කෙරෙවි සසරෙන් එතර කෙරෙවි රතන සූත්‍රය ඇතුළේ කර්මස්ථාන කර්මස්ථාන තියෙන නිසා. පළවෙනි ධර්මදේශනාව මංගල ධර්මදේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පළවෙනි වතාවේ අහලා 18 කෝටියක් නිවන් අවබෝධ කළේ ඒ තුල කර්මස්ථාන අන්තර්ගත වෙලා අන්තර්ගත වෙලා තියෙන නිසා. එහෙනම් මේ සූත්‍ර දේශනා කොහොම කොයි විදිහට බැලුවත් මේ හැම සූත්‍රයකම කර්මස්ථාන අන්තර්ගතයි. අහවල් දේශනාවේ කර්මස්ථාන නැහැ කියලා කියන දේශනාවක් එකක්වත් නැති බව ධර්ම රත්නය තුලින්ම පැහැදිලි කරනවා. ඒ නිසා මේ සූත්‍ර අහලා මගඵල ලැබලා අරිහත්ත්වයේ කරා යන්න ඒ ඒ සූත්‍රවල තියෙන කර්මස්ථාන තේරුම් ගන්න අපි තුල ප්‍රඥාවත් ඊතරම්ම සියුම්ම සියුම්ම දියුණු වෙලා වැඩිලා තියෙන්න ඕනේ මේ තියෙන්නේ කර්මස්ථානයක් කියන එක අවබෝධ කරගන්න. අපිට එහෙම අවබෝධ වුණේ නැත්තේ අපිට එහෙම වැටහුණේ මේක නම් භාවනාව මුල් කරගත්ත දේශනාවක් මේක නිකං සූත්‍ර දේශනාවක් කියලා අපට හිතුනේ අපේ ප්‍රඥාව තව එච්චර දියුණු නැති නිසා ඒ තියෙන කර්මස්ථාන අඳුරගන්න අපි පෙර පින් සම්පූර්ණ කරපු මදි නිසා අපේ පාරමිතා හරියට තාම පිරීලා පිරීලා නැති නිසා අපිට ඒක හරියට අවබෝධ වුණේ නැහැ. හැබැයි මේ ජීවිතයෙන් වීරය වඩලා ඒක මතු කරගන්න පුළුවන් කියලා මතු කරගන්න පුළුවන් කියන බව සඳහන් කරලා තියෙනවා. ශ්‍රද්ධාව ඇතුව නැවත නැවත උත්සාහ කළොත් අපිටත් ඒක කරන්න පුළුවන්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය හොඳින් අහන්න කියලා අපට දේශනා කළා. මනාව ධර්මය හොඳින් අහන්න හොඳින් අහලා හිතින් දරන්න කියලා දේශනා කළා. සුතා දතා හොඳින් අහලා හිතින් දරාගෙන වචනයෙන් වචනේ පුරුදු පුහුණු කරලා ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතුයි කියලා පැහැදිලි කළා. අන අන්තිමට සඳහන් කළා වචනයෙන් වචනය හොඳින් පුරුදු පුහුණු කරලා ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතුයි කියලා. එහෙම බලන්න පටන් ගත්තාම මේ සූත්‍රවල දින කර්මස්ථාන වැටෙහෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකට ලොකු වීරියක් ලොකු වීරියක් අවශ්‍යයි. ඊළඟට සඳහන් කරනවා ආයසන් තැනක පැහැදිලි කරනවා අර මුලින් සඳහන් කරපු කරුණම අන්න එහෙම ප්‍රඥාවෙන් සියුම් විදිහට වටහා ගන්න උත්සාහ කරාම තමයි සමහර කෙනෙකුට වැටහුණා මේ ධර්ම රත්නයේ මහ විශාල කැලෑවක් වගේ තව කෙනෙකුට වැටහුණා විශාල වනස්පති වෘක්ෂයක් වගේ ඒ අර ප්‍රඥාවෙන් දරන්න සියුම් වූ දේවල් අවබෝධ කරගන්න පුළුවන් වෙනකොට වැටහුණ වැටුණ හැටි ඒ නිසා සඳහන් කරනවා පින්දුතුනි මෙන්න මේ කියන මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන ධර්මතා තුන මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීම කොහොමද කරන්නේ කියන කාරණාව වෙනම පැහැදිලි කරනවා. ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි මෙනෙහි කරන්න ඕනේ කියලා දේශනා කළා. එහෙමනම් ඒ ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි කියන එක හරියටම කොහොමද මෙනෙහි කරන්නේ කියන කාරණාව අපි මේ ධර්ම දේශනා මාලාවේ මෙතෙන් සිට සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ඒ කරුණ සඳහන් කරනවා උග්ඝහ නිමිත්ත. උග්ඝහ නිමිත්ත කියලා කිව්වේ දැන් අපිට මතකයි මොකද්ද? මොකද්ද මේ උග්ඝහ නිමිත්ත කියන්නේ? මුලින්ම ලැබෙන කර්මස්ථානයේ මුල්ම අවස්ථාව උග්ඝහ නිමිත්ත. ඊළඟට පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්ත කියලා කියන්නේ තාම ධානයට ඇවිල්ලා නැහැ. ධානයට පෙර සිත පවතින මට්ටම අපි ඒක හැඳින්වුවා ධානය ළඟ හැසිරෙනවා කියලා. ධානයට ඇවිල්ලා නැහැ. ධානය ළඟ හැසිරෙනවා. හැබැයි මේක විවිධයි කියලා පැහැදිලි කරනවා. මොකද්ද විවිධ? මේ පටිභාග නිමිත්ත විවිධයි. ඒ නිසා විවිධ නිසාම මේක ඉපදුනාට පස්සේ රැකගන්න රැකගන්න හරීම දුෂ්කරයි. විවිධයි රැකගන්න දුෂ්කරයි. මේ පටිභාග නිමිත්ත උපදවා ගන්න යම් වීරියක් යෙදුවද ඊට වඩා වීරියක් යොදන්න වෙනවා මේක රැක ගන්න. තාම ෂණයෙන් ඒ තාම ෂණයෙන් වෙනස් වෙලා යනවා විනාශ වෙලා යනවා. සමහරట్లాට ආයෙ සෑහෙන වීරියක් දරන්න වෙනවා ආයෙ උපදවන්න. ඒ නිසා සඳහන් කරනවා මේ රැක ගැනීම සම්බන්ධයෙන් මේ ආචාර්යවරු විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා කියලා. පටිභාග නිමිත්ත රැකගන්න ආචාර්යවරු විවිධ ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා. මජ්ක්‍ධිම බානක තෙරවරු සඳහන් කළේ මේක නිමිත්තයි කියලා කියන්න කියලා. කෙනෙක් ඇවිල්ලා කියහම ස්වාමීනි මට මෙහෙම දෙයක් දැක්කා මට මෙහෙම දෙයක් වුණා. එහෙම කියහම කෙලින්ම කියන්න කිව්වා ඔබට ওই නිමිත්ත නිමිත්ත පහළ වෙලයි තියෙන්නේ කියලා කෙලින්ම කියන්න කිව්වා. නමුත් දීඝ බානක තෙරවරු කියන්නේ එය නිමිත්ත කියලා නොකියාම නැවත නැවත උත්සාහ කරන්න කියලා කියන එකයි. මජ්ක්‍ධිම බහනකවරු කියනවා මේක නිමිත්තයි කියලා. දීඝ බහනකවරු ඒක කියන්නේ නෑ. නැවත නැවත උත්සාහ කරන්න කියලා කියනවා. නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියලා සඳහන් කරනවා. විවිධයි කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට මේ නිමිත්ත රැක ගැනීමේ තියෙන ක්‍රමය භාවනාවේ තියෙන අමාරුම තැන කියලා පැහැදිලි කරනවා. යම් භාවනාවක තියෙන අමාරුම තැන තමයි මේ නිමිත්ත රැක ගැනීමේ ක්‍රමය. නිමිත්ත උපදවන්නත් අමාරුයි නිමිත්ත රැකගන්න ඊට වඩා අමාරුයි කියලා සඳහන් කරනවා. ඒ නිසා ප්‍රඥාව අඩු කෙනෙක් සමහර වෙලාවට හිතන්න පුළුවන් නිමිත්ත මට ලැබුණා නම් ඉතිරි ටිකත් නිකම්ම ලැබෙයි කියලා. නිමිත්ත මට ලැබුණා නම් ඉතුරු ටිකත් නිකම්ම හම්බ වෙයි කියලා හිතනවා. හැබැයි එහෙම වුණොත් ඔහුට නිවන් දකින්න නම් කවදාවත් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ඉතුරු ටික නිකම්ම හම්බ වෙන්නේ නිමිත්ත හම්බ වුණා නම් ඒ නිමිත්ත ආරක්ෂා කරගෙන ඉතුරු ටිකට වීරිය වඩන්න ඕනේ. නිකම්ම බලාගෙන ඉඳලා හරියන්නේ හරියන්නේ නැහැ. අර බුදුරජාණන් වහන්සේගෙන් නැත්නම් සමහර ස්වාමින් වහන්සේලා අනාගාමී තත්වයට පත් වෙලා වීරිය වැඩිුවේ නැහැ. අනාගාමී තත්වයට ඇවිල්ලා නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි මම අනාගාමී වෙලා ඉන්නේ. මම සතර පායෙන් නිදහස්. මම මේ ජීවිතෙන් චුත වෙලා බඹලෝ යනවා. එහෙන් රහත් වෙලා පිරිනොම් පාන. බඹලෝ යනවා කියලා කියන්නේ තව උපතක්. නමුත් නිරේට යන්නේ නැහැ කවදාවත්. බුදුරජාණන් වහන්සේ ඒක අගය කළේ නම් අගය කළේ නැහැ. අය තව තැනක ගිහිල්ලා එහෙත් ජීවත් වෙලා බඹලෝ යනවා කියන එක ඊටා සියුම් වූ ක්ලේශයක් තියෙනවා එතන. කෙලෙස් ਸਰව සම්පූර්ණව නැති කලේ රහතන් වහන්සේනේ. එහෙනම් අනාගාමින් වහන්සේටත් කෙලෙස් කෙලෙස් තියෙනවා. ඒ සියුම් වූ ක්ලේශයක්. ඒ තවත් භවයක උපදින්න තියෙන කැමැත්ත. ඒ වෙලාවේ සඳහන් කළේ මහණෙනි මේ භවය කියන එක චුට්ටක් තිබුණත් මේ අසූචි කියන දේවල් චුට්ටක් තිබුණත් දුර්ගන්ධයි. එහෙනම් භවය කියන එක භවය කියන එක මම කවදාවත් අගේ කරන්නෙම අගේ කරන්නෙම නෑ දිව්‍ය ආත්මේවත් බ්‍රහ්මාත්මේවත් මම අගේ කරන්නේ අගේ කරන්නේ නෑ. මම අගේ කරන එකම දේ මේ ශාන්ත සුන්දර නිවන විතරයි. එහෙමනම් කෙනෙකුට නිමිත්ත හම්බ වුණාට පස්සේ එයා හිතන්න පුළුවන් ඉතුරු ටිකත් මට කොහොමම ලැබිලා යයි කියලා එහෙම ලැබෙන්නේ නැහැ වීරිය වඩන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා තවත් සමහර කෙනෙක් හිතනවා නිමිත්තත් මට ලැබුණා නම් ඉතිරි ටිකත් මට ඉක්මනට ඉක්මනට ලැබෙනවා කියලා. ඒ පුද්ගලයාට නිවන හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. තව කෙනෙක් හිතුවා ඒක මට නිකම්ම ලැබෙයි කියලා. එහෙම ලැබෙන්නේ එහෙම ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකම නෙමෙයි නිමිත්ත සම මට්ටමින් ලස්සනත් වර්ණයත් නොබලාම අරමුණේම පිහිටලා කටයුතු කළ යුතුයි. මේ නිමිත්තේ සම මට්ටමේ පිහිටන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා වර්ණයත් නොබලාම ලස්සනත් නොබලාම ඉදිරියට තමන්ගේ වැඩේම කරගෙන යන්නයි තියෙන්නේ. තමන්ගේ භාවනාවම ඉස්සරහට කරගෙන යන්නයි තියෙන්නේ. හැබැයි මේ නිමිත්තේ දී පහළ වෙන අරමුණු එහෙම නැත්නම් මේ දකින්න ලැබෙන දේවල් බොහොම ලස්සන ලස්සන වර්ණ අපි කලින් සඳහන් කළා මොනවද දකින්නේ කියලා සමහර අයට මණික් ගුලි වගේ සමහර අයට තාරකා රූප වගේ සමහර අයට මුතු ගුලි වගේ හිරු මඩල වගේ සඳ මඩල වගේ දකින්න ලැබෙනවා හැබැයි මේ දකින්න ලස්සන මේ වර්ණය අපි මෙතෙක් කල් කවදාවත් දැකපුවාද මෙතෙක් කල මේ ජීවිතේ කවදාවත්ම දැකලා නැති ලස්සනක් මේ දකින්නේ. එතකොට කෙනෙක් එතෙන්ට ඇලෙන්න එතෙන්ට ඇලෙන්න පුළුවන්. එතකොට මේ නිමිත්තෙන් ඉහළට යනවා කියන්න මොනතරම් වීරිය වඩන්න වෙයිද? හැබෑවටම කවදාවත්ම දැකලා නැති ලස්සනම දෙයක් දැක්කහම එතන නවතින්න උත්සාහ කරන එක අපේ සැබෑ ස්වභාවයමයි. ආපහු හැරිලා බලන එක අපේ ස්වභාවයමයි. එහෙමනම් මේ ලෝකෙ මෙතෙක්නම් කවදාවත්ම දැකපු නැති මේ නිමිත්තේදී විතරක්ම දකින්න ලැබෙන මෙතරම්ම ලස්සන මෙතනම්ම වර්ණවත් දෙයක් දැක්කහම ඒකේ ඇලෙන්නේ නැතුව එතන නවතින්නේ නැතුව ඉදිරියට ගමන් කරන්න කොයි තරම් වීරියක් කොයි තරම් වීරියක් මොනතරම් ප්‍රඥාවක් තියෙන්න වෙයිද ඒකයි සඳහන් කළේ මෙතෙන්ට එනවට වඩා මේක රැකගන්න එක අමාරුයි කියලා. නමුත් මේක දිහා බලන්න ගියොත් ඒත් සාර්ථක නෑ. ඒකට ඇලෙන්න ගත්තොත් එතෙන්ට මොකක්ද එන්නේ? හිමීටම මැද්දට එනවා අර යට ගියපු නීවරණයක්. මොන නීවරණේ දෙන්න පටන් ගන්නෙ? මැද්දට ඇවිල්ලා හිටිනවා කාමච්ඡන්ද. ඒ ගමම්ම නිමිත්ත නිමිත්ත අතුරුදන්. ආය මේ නිමිත්ත හොයන්නේ සමහරලාට මට අවුරුදු ගාණක් වෙහෙසෙන්න වෙන්නත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ කාරණාව පැහැදිලි කරනවා විශේෂයෙන් මේ නිමිත්ත මට ඉපදුනේ හොඳයි. මේ කාරණාවෙන් මට වයසට යෑමෙන් ලෙඩවීමෙන් මරණයෙන් මිදලා නිර්වාණයට යන්න පුළුවන්. එහෙම හිතලා උනන්දුව වැඩි කරගන්න කියලාමයි දේශනා කරන්නේ. නිමිත්ත මට ඇති වුණා. ඉතින් ඇති වෙච්චාවේ මට කමන්නේ නැහැ. නිමිත්ත මට ඇති වුණා. ඔහේ ඇති වෙච්චාවේ. මේක මෙහෙම ආරක්ෂා කරගෙන මං ඉස්සරහට යනවනම් මට මේ සංසාරේ වයසට යන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. ලෙඩ වෙන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. මැරෙන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා උත්සාහ කරන්නයි උත්සාහ කරන්නයි තියෙන්නේ. ඒක දිනු වෙමින් දිනු වෙමින් තමයි ඉස්සරහට යන්න තියෙන එහෙනම් ලොකු වීරියක් අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන් කියනවා නිමිත්ත වර්ණ වශයෙන් මෙනෙහි කරන්න එපා කියලා. දැන් නිමිත්ත දැක්කම ඒක මොන වර්ණයෙන් දකීද දන්නේ කෙනෙකුට නිල් පාට වෙන්න පුළුවන්. කෙනෙකුට රතු පාට වෙන්න පුළුවන්. තව කෙනෙකුට කහ පාට වෙන්න පුළුවන්. ඒ පේන වර්ණයත් සමහරලාට ඒ පේන්නේ මේ වර්ණවල තියෙන හැබෑම වර්ණය. දැන් මේ අපි දැක්කට වර්ණ අපි කාටවත් මේ වර්ණවල හැබෑ වර්ණ පේන්නේ නැහැ. රතු පාට දැක්කහම 10 දෙනෙක් ඒ රතු පාට ගැන එකට සම්බන්ධ වෙන්නේ නැතුව විස්තර කරලා ලීවොත් 10 දෙනා රතු පාට ගැන ලියලා තියෙන ආකාර 10කට. ඒ කියන්නේ අපි 10 දෙනාම හරියටම රතු මොනවද කියලා දැකලා දැකලා නැහැ. සමහර වෙලාවට මේ නිමිත්තේදී දකින්න පාට මේ වර්ණයේ තියෙන හැබෑම වර්ණයයි දකින්නේ. ඒ නිසායි වර්ණය අතරම්ම අර තරම්ම විචිත්‍ර වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා එක එක පාටයි මේ මේ හැඩයෙන් යුක්තයි. ඒ වර්ණය එක එක හැඩවලින් හැඩවලින් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ මේ පාටින් යුක්තයි මේ මේ හැඩවලින් යුක්තයි. ඒ කෝක වුණත් ඒක අනිත්‍යයි. ඒ නිසා ඒක පස්සේ එලවන්න ඕනේ. එලවන්න ඕනේ නෑ කෝක වුණත් ඒක අනිත්‍යයි. ඒ ආදී වශයෙන් මෙනෙහි කරන්නත් එපා කියලා සඳහන් කරන වර්ණය ඔස්සේ යන්නත් එපා හැඩය ඔස්සේ යන්නත් එපා මේ ආදි වශයෙන් මේක හරියටම හරියටම අවබෝධ කරන්නයි අවබෝධ කරන්නයි තියෙන්නේ. එහෙම කරන්න ගියොත් එහෙම නැත්නම් මේක අනිත්‍යයි කියලා නැත්නම් මේක මේක ඇලෙන්න ගියොත් මේක ඇලීගෙන ඉඳ ගියොත් සඳහන් කරනවා භාවනාව එතනම එතනම අසාර්ථකයි කියලා. ඒ නිමිත්ත පේන්න ඕනේ. නිමිත්ත අපිට හොඳට හොඳට පේන්න ඕනේ. ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතා දෙක පෙනෙන ගමන් නිමිත්ත කොහොමද පේන්න ඕනේ? ආස්වාස ප්‍රාස්වාස කියන ධර්මතා දෙක පේන ගමන් නිමිත්තත් පේන්න ඕනේ. එහෙම නැතුව නිමිත්ත සම්පූර්ණ නිමිත්තේ ඇලිලා ඒ ඔස්සේ යන්න එපා කියලායි මෙතන දේශනා කරන්නේ. හරි සියුම් තැනක්. ඒ නිසා වරද්ද ගන්න නැතුව නිමිත්තේ ඇලිලා නිමිත්ත ළඟ නතර වෙලා ආස්වාස ප්‍රාස්වාස හොයන එක පැත්තක තියලා නිමිත්ත ඔස්සේ යන්න එපා කියලයි දේශනා කරන්නේ. ඒ දකින ආලෝකය ඔස්සේ, ඒ හැඩය ඔස්සේ ඒ ලස්සන පිටිපස්සේ යන්න එපා. ආස්වාස ප්‍රාස්වාස දෙකම මනාව දකිනවා, නිමිත්තත් හොඳට දකිනවා. දැන් එතකොට ඒ ඔස්සේ ඉදිරියට ඇදීගෙන යනවා. එතකොට එකකට බර වුණේ එකකට බර වුණේ නැහැ. ඒ ඔස්සේ ඉදිරියට යනවා. මේ නිමිත්ත නැත්නම් ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත කියන ධර්මතා තුන එකවර පේන මධ්‍යස්ත ස්වභාවයකින් තමා මෙනෙහි කරන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. එතකොට ආස්වාසය දකින්නත් ඕනේ ප්‍රාස්වාසය දකින්නත් ඕනේ. මෙච්චර කල් මොනවද අපි දැක්කේ? ආස්වාසයයි ප්‍රාස්වාසයයි. දැන් නිමිත්ත පහළ වුණා. දැන් එතකොට නිමිත්තක් දකිනවා. ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත දකිමින් මධ්‍යස්ත ස්වභාවයෙන් ඉදිරියට යන්න කියලා දේශනා කරනවා. මෙන්න මේ නිමිත්ත පහළවීම තුළින් මේ නීවරණ පහම විස්කම්බණය වෙලයි තියෙන්නේ. නීවරණ පහම විස්කම්බණය වෙලයි තියෙන්නේ. මොකද්ද මේ විස්කම්බණය වෙනවා කියන වචනේ තේරුම? විස්කම්බණේ වෙනවා කියලා කියන්නේ ඈත් වෙනවා කියන එක. ඈත් කරලා තියෙන්නේ, තල්ලු කරලා තියෙන්නේ. මොනවද දැන් මේ විස්කම්බණේ කරලා තියෙන්නේ? නීවරණ පහ. නීවරණ නැති වෙලාද තියෙන්නේ? නෑ නීවරණ නැති කරලා නෑ තව. නීවරණ තියෙනවා. මංගාවින් නීවරණ ටික මං ඈතට තල්ලු කරලා දාලා තියෙන්නේ. ආන් ඒ නීවරණ මගේ හිත වහගෙන හිටියා. හරියට නිකන් මේ මණිකක් වහගෙන ඉන්න දූවිලි ගොඩක් වගේ. මේ නීවරණ විසින් මගේ සිත වහගෙන හිටියේ. දැන් දූවිලි හොදලා හොදලා හොදලා දැන් මාණික්කේ මම පාදගත්තා. දැන් මේ මණික හරි එලියයි. එමනම් මගේ හිත වහගෙන තිබිච්ච නීවරණ පැත්තකට තල්ලු කරලා දැම්ම මම. තල්ලු කරලා දාලා දැන් තමයි මම ඒකේ ලස්සන දකින්නේ. දැන් ආස්වාසයයි ප්‍රාස්වාසයයි නිමිත්තයි මං අපූර්වට අපූර්වට දකිනවා. ඒ නිසා සඳහන් කරනවා නිමිත්තුප්පට්ඨාන නිමිත්තුප්පට්ඨානතෝ පබූති නීවරණානි වික්ඛම්බිනාති ඒව හෝති කියලා සඳහන් කළේ එකයි නීවරණ තල්ලු කරලා තල්ලු කරලා දාලා ඈත් කරලායි තියෙන්නේ. කිලේසා sannisinnaව කෙලෙස් හොඳටම යටපත් වෙලායි තියෙන්නේ. දැන් මෙතන සඳහන් කරනවාද කෙලෙස් හොඳටම නැති කරලායි තියෙන්නේ කියලා. කෙලෙස් හොඳටම යටපත් වෙලායි තියෙන්නේ. නැති වෙලා නෙමෙයි. කෙලෙස් හොඳටම යටපත් වෙලායි තියෙන්නේ නැති වෙලා නෙමෙයි. ඒ කියන්නේ අපේ හිත බොර වූ වතුරක් නම් උදාහරණයක් පැහැදිලි කරනවා. අපේ හිත බොර වූ වතුරක් නම් යම් වෙලාවක මේ වතුර පෑදෙනවා. බොර වෙච්ච වතුරක් යම් වෙලාවක පෑදෙනවා. කොච්චර හොඳට පෑදිලාද? දැන් මේ වතුර අරගෙන ඕන්නම් බොණ්ඩත් බොණ්ඩත් පුළුවන්. දැන් අර බොර වෙලා තියෙන වෙලාවේ මේකේ තිබ්බ ලී කෑලි වෙන කුණු රොඩු බොහෝ දේවල් මඩ තිබුණ බොර පාට පේන්නේ මඩ තියෙන හින්දානේ. දැන් එව්වට මොකද උනේ? එව්වා ක්‍රමානුකූලව ක්‍රමානුකූලව මේ වතුරේ පතුලට තැම්පත් වෙලා තියෙන්නේ. ඒ අපද්‍රව්‍ය ඔක්කොම පතුලේ තැම්පත් වුණාට පස්සේ තමයි මේ පිරිසිදු ජලය ටික බොණ්ඩ වුණත් අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේ යට තියෙන එක යම් හේතුවක් නිසා කැළඹෙන්න බැරිද? අපෝ කැළඹෙන්න අපෝ කැළඹෙන්න පුළුවන්. කැළඹුණොත් ආයෙ බොණ්ඩ ගන්න තත්වයට පිරිසිදුවක් පිරිසිදුවක් නැහැ. එහෙනම් මෙතන සඳහන් කරනවා අපේ හිත බොර වූ වතුරක් නම් යම් වෙලාවක් එන ඒ බොර වතුරේ තියෙන රොඩු මඩ ආදී මේ සියලු දෙනාම සියලු දේවල්ම පහළට බැහැලා තැම්පත් වෙලා තියෙනවා. එහෙම තැම්පත් වෙලා මැද පැහැදිලි වෙනවා. තැම්පත් වෙලා මැද පැහැදිලි වෙලයි තියෙන්නේ. ඒ වගේ මේ නිමිත්ත පහළ වුණාම දැනගන්න කෙලෙස් නැති කරලා නෙමෙයි ඉන්නේ කියලා. කෙලෙස් යටට තැම්පත් වෙලා තියෙන්නේ නැති කරලා නෙමෙයි කියලා දැනගන්න කියලා සඳහන් කරනවා. මේ වෙලාවේ කෙලෙස් පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. අපි ගාවින් කෙලෙස් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ආන් එකට කිව්වා කෙලෙස් විස්කම්බණේ වෙලයි තියෙන්නේ කියලා. එහෙමනම් සඳහන් කරනවා ටික වෙලාවකට කෙලෙස් පැත්තකට තල්ලු කරලා දාලා අපි මේ වෙලාවේ හරිය නිදහසේ ඉන්නේ. කෙලෙස් පැත්තකට තල්ලු කරලා දාලා කිලේසා සම්නිසින්නාව කියලා සඳහන් කරලා කියන්නේ මේ කෙලෙස් හොඳින් හිඳගෙන එහෙම නැත්නම් තැම්පත් වෙලා තියෙන කෙලෙස් හොඳින් හිඳගෙන තියෙන්නේ හිඳගෙන කියලා කියන්නේ පල්ලහැට තැම්පත් කරලායි තියෙන්නේ ඒ පැහැදිලි අවකාශය තුළ යම් දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා කෙලෙස් යටපත් වෙලානේ තියෙන්නේ. මේ මේ පැහැදිලි අවකාශය තුල කරනවා නම් යමක් කරගන්න ඉඩ තියෙනවා. ඒක සඳහන් කරනවා මඩ වතුරක් වුණත් හොඳින් පැහැදිලි වෙන අවස්ථාවක් තියෙනවා. මඩ වතුරක් වුණත් හොඳින් පැහැදිලි වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට ඒක බීමට ගන්නත් පුළුවන්. එhmenan මේ මඩ වතුරෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්කම පුළුවන්කම තිබුණා. අන්න ඒ වගේ මේ පටිභාග නිමිත්ත ඉපදුන වෙලාවේ පටන් නීවරණ විස්කම්භ වෙලයි තියෙන්නේ. මේ මේ නිමිත්ත හිතේ පහළ වෙච්ච ගමන් නීවරණ වලට මොකද වෙලා තියෙන්නේ? යටට ගිහිල්ලා තැම්පත් වෙලා. එහෙම නැත්නම් ඈත් කරලා තල්ලු කරලා දාලා තියෙනවා දැන් නිමිත්ත ඇවිල්ලා තියෙන්නේ කෙලස් තල්ලු වෙලයි තල්ලු වෙලයි තියෙන්නේ. කෙලස් තම්පත් වෙලා හිත එළඹිලයි තියෙන්නේ චිත්ත උපචාර සමාධිනා සමාහිතමේව චිත්තං උපචාර සමාධිනා සමාහිතමේව සිතේ ධානයට කලින් තියෙන සමාධියටයි අපි මේ පත් වෙලා තියෙන්නේ. ධානයට කලින් තියෙන සමාධියටයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ උපචාර සමාධියට සමාධිගත වූ වෙලාව තමයි මේ අපිට පැහැදිලිව දකින්න තියෙන උපචාර සමාධියට සමාධිය සමාධියට කලින් නැත්නම් ධානයට කලින් තියෙන මේ උපචාර සමාධියටයි මේ සමාධිගත වෙලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා නේව වන්නතෝ මනසිකා තබ්බං වර්ණ වශයෙන් මෙනෙහි නොකළ යුතුයි. න ලක්කනතෝ පච්චවෙක්කි තබ්බං ලක්ෂණ වශයෙන් ප්‍රතිවේක්ෂා නොකළ යුතුයි. වර්ණ වශයෙන් මෙනෙහි නොකළ යුතුයි. ලක්ෂණ වශයෙන් ප්‍රතිවේක්ෂා නොකළ යුතුයි. නමුත් නිමිත්ත ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ලක්ෂණ දිහා බලන්නත් එපා, වර්ණ බලන්නත් එපා, නිමිත්ත ප්‍රතික්ෂේප කරන්නත් ප්‍රතික්ෂේප කරන්නත් එපා. නාම රූප වශයෙන් බෙදන්න උත්සාහ කරන්නත් එපා කියලා සඳහන් කරනවා. නාම රූප වශයෙන් බෙදන්න උත්සාහ නොකළ යුතුයි කියලා සඳහන් කරනවා. නිමිත්ත පහළ වෙච්ච වෙලාව වර්ණ බලන්නත් එපා, ලස්සන බලන්නත් එපා. නාම රූප බෙදන්න යන්නත් බෙදන්න යන්නත් එපා. මේ හරි සියුම් තැනක් මේ සඳහන් කරන්නේ. බොහෝ දෙනාට වරදින තැනක් මේ සඳහන් කරන්නේ. සමහර ලාට නිමිත්ත ආවට පස්සේ ඊළඟට කෙනෙක් හිතන්න පුළුවන් දැන් නාම රූප බෙදෙනවද බලන්න. පඨවි ආපෝ තේජෝ බලන්න පුළුවන්ද? සතර මහා භූත දකින්න පුළුවන්ද? එහෙම බලන්න කියලා උපදෙස් ලැබෙන්නත් පුළුවන්. නමුත් ඒකක්වත් අසාර්ථකයි කියලා තමයි හරියටම මේ භාවනා කර්මස්ථානයේ පැහැදිලි කරන තැන සඳහන් කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේ කරුණු අවශ්‍ය වෙච්ච වෙලාවක පිටකේම බලන්න. මේක එහෙමමද? එහෙම නැත්නම් නාම රූප වශයෙන් බෙදලා බලන්න ඕනේද? නැත්නම් ඒ සියල්ලටම යන්නේ නැතුව අපි කෙලින්ම ඉස්සරහට යන්නද තියෙන්නේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියන එක අපිට ඕන වුණ පිටකේ අරගෙන පිටකේ අරගෙන පරීක්ෂා කරලා බලන්න කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා නාම රූප වශයෙන් බෙදන්න යන්නත් එපා කියලා. හේතුව තමයි ලක්ෂ වශයෙන් ප්‍රතිවේක්ෂා නොකළ යුතුයි කියලා ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා ලක්ෂණ වශයෙන් ප්‍රතිවේක්ෂා කරන්න එපා. වර්ණ වශයෙන්ද එහෙම බලන්න එපා කියලා සඳහන් කරනවා. හේතුව තමයි වර්ණේ කවදාවත් දැකලා නැති එකක්. ඒ නිසා ප්‍රීතිය වැඩි. මේ වර්ණය කවදාවත් දැකලා නැති එකක්. ඒ නිසා ප්‍රීතිය ප්‍රීතිය වැඩි. අන්න ඒ නිසා ඒ වර්ණයට ඇති කැමැත්ත ලෝභය කියන ධර්මතාවය වැඩි කරනවා. මොකද මේ කවදාවත් දැකලා නැති වර්ණයක්. ඒ නිසා මේ වර්ණයට උපදින ප්‍රීතිය වැඩි. ප්‍රීතිය වැඩි වුණා කියලා කියන්නේ ලෝභය ලෝභය වැඩි වුණා කියන එකයි ලෝභය වැඩි වුණා කියන්නේ තණ්හාව තණ්හාව වැඩි වුණා කියන එකයි එතකොට පළමු නීවරණය අර පතුලේ ඉඳලා මතුවෙන්න පටන් ගන්න ඕන තැම්පත් වෙලා තිබුණේ. දැන් මේ වර්ණ වශයෙන් බලන්න ගියපු ගමන්ම සතුට වැඩි, ලෝභය වැඩි, තණ්හාව වැඩි අර යට ඉඳලා ක්‍රමානුකූලව උඩට එන්න පටන් ගන්නවා. ඇවිල්ලා මේ මැද්දට අප වෙටි නිමිත්ත ඉවරයි. ආන් ඒ නිසයි සඳහන් කරන්නේ වර්ණ වශයෙන්වත් ලස්සන වශයෙන්වත් නාම රූප වශයෙන්වත් මේක වෙන් කරන්න යන්න එපා. ආස්වාස ප්‍රාස්වාසයයි නිමිත්තයි මනාව දකිමින් ඉස්සරහට ගමන් කරන්නයි තියෙන්නේ කියන කරුණ පැහැදිලි කරනවා.